බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නේ අරහත් මාර්ගය ගැන තමයි මේ සාකච්ඡා කරගන්නේ යන්නේ මේ කාලේ එතකොට මේවා මේ කරුණු කාරණා කියවනකොට තේරෙනවා අරහත්ත්වයේ පිණිස කොච්චර මානසික පුහුණුවක් ඕනද එහෙමයි ස්වාමී ඊළඟට තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ඒ ආරා මාර්ගයට කොච්චර විශ්වාසයක් ඕනේද ගෞරවයක් ඕනේද කියලා. එහෙමයි සම්. සතර සතිපට්ඨානෙට, සීලයට, එහෙමයි ඉන්ද්‍රිය සංවරයට. එහෙමයි. දැන් අපි කියමු මේ මොන මොන උපමාවෙන් ගත්තත් එතන එක්ක පුරුදු කරන්නේ ඉන්ද්‍රිය සංවරය. එක්කෝ සීලය. එහෙමයි. එක්කෝ සතර සතිපට්ඨානෙ, එක්කෝ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම, එක්කෝ ආර්ය අෂ්ටාංග මාර්ගය, සීල සමාධි ප්‍රඥා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තමයි පුරුදු කරන්නේ. එහෙමයි ස්වාමීනි. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා එතකොට ශාස්ත්‍රීය ශාසනය ගැන කොච්චර දැනීමක් ශාස්ත්‍රීය ශාසනය පිළිබඳව ශ්‍රද්ධාවක් ඕනිද මේ අරහත් මාර්ගය දියුණු කරන්නනේ. එහෙමයි. ඉතින් ඒ නිසා හරි උපකාරයි අපිට ඉතින් මේවා අහන්ද සිත පහදවා ගන්න ලැබෙන එක විශාල භාග්‍යයක් කොට සැලකන්න ඕන. ස්වාමීනි මේ අවස්ථාවේ අපි දැන් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර අනුමෝදන් වෙනවා අහනවා. ස්වාමීනි මේක මේ අපිට හිතෙන පුළුවන් සමහර විට සරල කාරණාවක් කියලා සරල කාරණාවක් නෙවෙයි. එහෙමයි. සරණ සරල කාරණාවක් නෙවෙයි. දැන් සුද්ධංගේ කාලේ මිලිඳු රාජ ප්‍රශ්න කතා නැහැ. සංස්කෘත භාෂාව දන්න, පාලි දන්න අතලොස්සක් අතර මේක ගැවසුණි. එහෙමයි. එතකොට හීනටි කුමරේ සුමංගල නායක හඳුරෝ පරිවර්තනය කරපු ඒ ඒ මිලින්දු මේ මිලින්දා ප්‍රශ්නයන් හැමතැනකම නැහැ. එහෙමයි. ඕක හොඳටම තේරෙයි මහත්තයා. සාමාන්‍ය මිනිසුන් නම් තේරෙනව අඩුයි. ඒ කියන්නේ හොයන කෙනෙකුට ත්‍රිපිටකේ පරිවර්තනය කරන්න සිංහලයට 1956 න් පස්සේ එතකොට ත්‍රිපිටක පොත පුස්කොළ පොත් ත්‍රිපිටක පුස්කොළ පොත් හොයලා තියෙන මේ කාලේ සමහර ත්‍රිපිටක පරිවර්තන අවසන් වෙලා තියෙන මහත්තයා 1980 ගණන් වල 90 ගණන් වල මුල් කාලේ 1950 ගණන් වල පටන් ගත්ත ත්‍රිපිටක පරිවර්තනය ඒතර කොච්චර කාලයක් පොත් හොයලා ඒ වගේම ඒ ඉස්සෙල්ලාම කළා තියෙන පොත් හැමතැනම හොයනවා. දැන් අපි කියමු මජ්ක්‍ධිම නිකාය නම් මජ්ක්‍ධිම නිකාය එක පොත මේ ලංකාවේ තියෙන හැම පැත්තෙම පුස්කොළ පොත් පාන්සල් වල ඊළඟට පිරිවෙන් වල ඊළඟට විශේෂ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් ගැවසෙන තැන්වල ඒ කියන පොත් හොයා ගන්නවා. පුදුම පරිශ්‍රමයක් ස්වාමීන් ගොඩාක් විශාල වෙහසක්. ඊට පස්සේ 6 වෙනි ධර්ම සංගායනාව බුරුමේ සිද්ධ වුණා. එතකොට ඒ 6 වෙනි ධර්ම සංගායනාවෙන් ගෙනාපු පොත් වහන්සේලා ගත්තා. එතකොට ඒ පොත් වහන්සේලා අරගෙන දැන් ඒවා මිනිසුතන් නම් අර පොත් 10ක් තියෙනවා නම් 10ම බලනවා ඒවා මිනිසුතන් තියෙනවද කියලා. අපිට හිතන්න අමාරු කරන එක අකුරක හරි ඉස්පිල්ලා පාපිල්ලක් වැරදි නම් බුද්ධ ජයන්ති පොත්වල බලන්න යට වෙනම තීරුවක් ගහලා මෙතන මෙහෙම තිබ්බට අහවල් පොතේ අහවල් පිරිවෙනේ එහෙම නැත්නම් 6 වෙනි ධර්ම සංගායනාවේ මජසන් කියලා වචනයක් දාලා තියෙනවා. එතකොට ඒ ඒතනම් තිබ්බේ මේ අකුර කියලා යටින් තියෙනවා. ඉච්ඡර ඒව සිංහලයට නෙවෙයි. පාලියට. ඉච්ඡර පාලි බුද්ධ වචනේ පාලි වචනය ගැන එච්චර ගෞරවයකින් තමයි ත්‍රිපිටකේ පරිවර්තන කිරීම කළා තියෙන්නේ. මහා සංගරුවන නේද ස්වාමී? මහා සංගරුවන. ඒකට ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයක් හිටියමයි. මහා අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ, ලබුගම ලංකානන්ද ස්වාමීන් වහන්සේ, ඊළඟට පැලෑණි වජිරඥාන ස්වාමීන් වහන්සේ ආදි වශයෙන් සංගරුවන. එහෙමයි. ගොඩාක් මහන්සියලා තමයි මෙතන. ගොඩාක් ස්වාමීන් වහන්සේලා මුල් වුණේ. එහෙමයි. එතකොට අවුරුදු එතකොට 1990 ගණන් වලට කියන්නේ 1950 ගණන් වලට කියන්නේ අවුරුදු 30ක් 40ක් වගේ ගිහිල්ලා තියෙනවා මේ ටික කරගන්න. එහෙමයි. හැබැයි පාලි සංශෝධනය කළා පරිවර්තන බලලා එහෙම. එතකොට දැන් මහමෙවුනාවෙන් පරිවර්තනය කළානේ. මහමෙවුනාවෙන් පරිවර්තනය කළේ සිංහල. එහෙමයි ස්වාමී. මිසක්කා අපි සෝ පාලිය වෙනස් කරන්න හෝ පාලි වල වචන හොයන්න හෝ පාලි වචන කඩන්න කියන්නේ නැහැ මහමෙවුනාවෙන්. එහෙමයි. ඒතකොට මේ දැන් අලුතෙන් මේ කියාගෙන යනවා අනිත්‍ය නෙමෙයි අනිච්ච. කිකියා මේ අමෝතු බණක් කියන්නේ. ඒ තමන්ට හිතන දේ ඒ ඒකට කියන්නේ මනෝ විකාර කියනවා ස්වාමී. ඒතකොට මේ මනෝ විකාරකමයි කරුණු කියන්න පුළුවන්කමයි කටහැකරකමයි ඊළඟට මේ මෝඩ මිනිස්සුයි ඔය සෙට් එකම එකට වුණ ගම එතන ඉවරයි. එහෙමයි. ඒකට ඒවත් එක බලනකොට ත්‍රිපිටකේ ජාතික මේ මේ මේ මේ ජාතික සම්පතක් කියන මොකද ලෝක උරුමයක් කිරීම නේද? එහෙමයි සාම. ඒක විශාල යහපතක්. ඒකට පෙළට අත තියන්න බෑ කිසි කෙනෙකුට. එහෙමයි සාම. ඒකට ඒ වාග්ය තියෙනවා. එතකොට මේ මේ වාගේ ධර්ම ග්‍රන්ථ මිනිස්සුන්ට කොහොමදවත් කියව ගන්න නැහැ. ඒකයි අනගාരിക ධර්මපාලතුමා නිතර නිතර කියලා තියෙනවා මේ මේ පාලි සිංහල පාලි තේරෙන ආමුදුරවරු සිංහලෙන් කියලා දීපල්ලා. අනේ ආයාචනා ආයාචනා කරලා තියෙනවා pāli දන්නා pāli සිංහල දන්නා ආමඳුරවරු බුද්ධ දේශනා සිංහලෙන් කියලා දෙන්න මේ අහිංසක මිනිස්සුන්ට බණහන්න සරසන්න කියලා. ඒ කියන්නේ මිනිස්සු මල් පූජා කරන එකයි, කටිනේ කරන එකයි, වඳින එකයි, පුදන එකයි ඇර ධර්මයක් දන්නේ නැහැ මහන්තයා. එහෙමයි. අවුරුදු 100 අවුරුදු 1000කට කිට්ටුව. එහෙයි. ඒකට නුවර යුගයේ වගේ වෙනකොට නුවර යුගයේ කාලේ එනකොට මේ මිනිසු රටේ අරුබුද රජතුමා ගැන තියෙන අපහැදීම, එහෙන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ ඒවත් එක ලොකුවට මිනිස්සු පීඩන හිටියා බන දහන් කියව ගන්න වෙලාවක් නැහැ. ඊළඟට පන්සල් ගිනි තිබ්බා, හාමුදුරුවෝ අපවත් කළා, හාමුදුරන්ට වෙඩි තිබ්බා. පුස්කොළ පොත් ගිනි තිබ්බා. එහෙමයි ස්වාමී. කොච්චර පොත් කන්දරාවක් විනාශ වුණාද? එහෙයි. ඉතින් ඒ නිසා මහත්තයා දැන් ඒව ගැන කතා කරන්න ගියොත් මිනින්දා ප්‍රශ්නේ කතා කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒව හොයන්න මොකද්ද මේ උනේ ලංකාවේ ඉතිහාසෙදි කියලා. ඒතකොට ඒව හොයාගෙන යනකොට තමයි මහවංශي කියවන්නේ. එහෙමයි සාම. ඒව හොයාගෙන යනකොට පුදුම හිතෙනවා. පුදුම හිතෙනවා අපිට මෙහෙම මෙච්චරවත් මෙලෙන්දා ප්‍රශ්නේ මේ විදිහට හරි කතා කරගන්න ලැබීම ගැන. ඉතින් ඒකේ සම්පූර්ණයෙන්ම පූජනීය ගරුත්වය අප්‍රමාණ පින පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙන්න ඕන. උන්වහන්සේ මේවා කියවා කියවා සරල සිංහලෙන් මිනිසුන්ට කියවන්න පුළුවන් විදිහට ලියලියා මේ මාත දිගෑර දිගෑර අතේ තෙල් ගගා එහෙම තමයි උන්වහන්සේ තනියෙන් මේ මේ පරිවර්තන කටයුතු ටික අහිංසකව උන්වහන්සේ කරගෙන මේ ලෝක සත්‍යයට මේ දහම් දායාදය දුන්නේ. ඉතින් ඒ නිසා මේ යුග පුරුෂයෝ එහෙම තමයි මහත්තයා. ගොඩාක් ගුටි බැට කකා මිනිසුන්ගේ නිନ୍ଦා අපහාස විඳගෙන අප්‍රමාණ අපහාස විඳගෙන දැන් ලොකු ස්වාමීන් වහන්සේට බැන බැන බැන බැන ඔය ඉන්ටර්නෙට් එකේ මේ වීඩියෝ දාලා අමුතු අපබ්‍රංශ යනවනේ. ආනගාരിക ධර්මපාලතුමාට බැනලා ගිහි අයත් හාමුදුරුවෝ පත්‍රිකා දහස් ගාණක් ලංකාවේ බෙදලා තියෙනවා ධර්මපාලතුමාට බැනලා. එහේ ස්වාමීන්. දැන් ಜಾතියේ පියා. එහේ. ආනගාരിക ධර්මපාලතුමා. ඉන්න කාලේ පත්‍රිකාවලින් බැන බැන යැව්වේ. ඊට පස්සේ මේ ලෝකෙටම සේවය කළා නැවෙන් ලංකාවට ගොඩ බහිනකොට ධර්මපාලතුමා මේ මේ මේ පත්‍රකාරයෝ යාම්දුරුගේ කටුවෙම ගිහලා අහනවා මේ බරණැසට කොච්චර වියදමක් ගියාද? එහෙමයි ස්වාමී. කවුරුවත් කරපු දේ අහලා නැහැ. වියදම ආයවැය අහලා. මහමෙවුනාවෙත් වේර විහාර හදාගෙන යනකොට අහා කොහින්ද සල්ලි? එහෙමයි. නේද? ඒ කාලේ වෙච්ච දේවල්ම තියෙනවා දැන්. එහෙමයි. ඒතර ධර්මපාලතුමාට බැනපියුම් අදත් ඉපදිලා ඉන්නවා නම් සෝබනේ තමයි ඉතින් දැන්. ඒ වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේත් වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ තදපුද හොය හොයා දෙන දහම් දායාද ගන්නේ නැතුව නැති කාලෙක පිළිම හදා හදා පූජාවල් තියයි. බයිනෙවම පූජාවල් තියයි. නේද? ඉතින් ওই විදිහට තමයි ශ්‍රේෂ්ඨ පුරුෂයෝ අපිට අහිමි වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ එක පුරුෂයෙක් ආයේ දෙපාරක් එන්නේ නැහැ මහන්තයා. එහෙමයි ස්වාමීනි. ධර්මපාලතුමා පැතුවත් 25 වතාවක් ඉපදෙන්නේ කියලා. එතුමා 25 වතාවක් ඉපදිලා දිනු කරන්නේ මොන බුද්ධ ශාසනයේද? මොන් බුදු සිංහල ජාතියේ බුද්ධ ශාසනය කාලා දැම්මොත්? එහෙමයි. මේ ලංකාවේ ශාසනය කාලා දැම්මොත් එතුමා 25 වතාවක් ඉපදිලා මොකද්ද දේශනා කරන්නේ? ඒව අහන්නකෝ මිනිස්සු. ඒව තේරෙන මිනිස්සු කෝ? එහෙමයි ස්වාමීනි. ඒ නිසා සිංහල ජාතිය රැකගන්න එක වටින එකයි. ඒකයි හාමුදුරුවෝ කතා කරන්නේ මේ. අනතුරු පේන නිසානේ. නැත්නම් මේ මේ බකන් නිලාගෙන පැත්තකට ඉන්න පුළුවන්. ඒකයි මහන්තයා දැන් ඕවක් හදා කරන්න ගියා මහන්තයා. අපි අද මෙරෙන්දා ප්‍රශ්න කාරණාව ගමු අවසරයි ස්වාමීනි. ඒක තමයි. ඒකේ තියෙනවා මේ අපි ඊළඟට තියෙන කාරණාව මීයාගෙන් එක අංගයක් ගැනීම ගැන කතා. දැන් අපි කලින් කතා කළේ අර කලින් වැඩසටහනේ පූසා මේ මේ සම්බන්ධව කටයුතු කරනවා. දැන් මේකේ තියෙනවා මීයාගෙන් එක් අංගයක් ගැනීම ගැන අහනවා කොහොමද නාගසේනියන් වහන්සේ කියලා. මහරජාන්නේ මීයා එහෙ මෙහෙ ඇවිදින් ආහාරයට යමක් සොයමින්ම හැසිරේ. එහෙම මහරජාන්නේ. එතකොට මේ මීයාගේ වැඩේ එහෙ දුවනවා මෙහෙ දුවනවා මොකක් හරි කණ්ඩකක් හොයනවා. එහෙමයි. ඒතර මහත්තයට තේරෙන්නේ නැද්ද? ත්‍රිසන් ලෝකයේ නිතරම මේ මේ සාපිපාසාව තියෙනවා. එහේ සායි. දැන් ආහාරම හොයන ඔව් දැන් මේක මනුස්ස ලෝකේ සුගතියක් කියන්නේ මේ මිනිස්සුන්ට උදේ කෑවට පස්සේ ආයේ දවල්ටනේ එහෙමයි දැන් මේ තිරිසන් ලෝකේ ස්වභාවය දැන් අපි වැවක් ළඟට පොඩ්ඩක් ගිහිල්ලා කොකෙක් ගැන බැලුවොත් මේ සතෙක් කාන විනාඩි 5කින් මේ දියාරු කරලා දාන වර්චස් එච්චර අර කර්මජ තේජෝ ධාතුව කර්මානුරූපව හටගත් ශරීර තේජෝ ධාතුව වැඩි. සුත අසිත පිත කායිත සම්පරායන තේජෝ ධාතුවක් තියෙනවා. කන බොන දේවල් දිරවන. ඒ තේජෝ ධාතුව ඇඟේ වැඩි. නිසා මේ කාපු දේ මේ උණු වෙනවා. එහෙ. මේ කාපු දේ මේ උණු වෙනවා. ඒ නිසා මේ කෑව මේ ඕන. මේ කෑව මේ ඕන. එහෙමයි. ඉතින් මේ හැම වෙලාවෙම හොයන්නේ කෑමක් කියනවා. එහෙ. ආන් ඒ වගේ මහරජාණනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් එහි මෙහි ඇවිදින විට නුවණ යොදා මෙනෙහි කිරීමම අදාළ යමක් සොයමින් විචිය යුත්තේය. මහරජාණන් මීයාගේ මේ එක්ංගේ ගත යුත්තේය. නුවණින් විමසන්තම කරුණ යොදා ගන්න. එහෙමයි ස්වාමී. මේ ආහන දකින්න ලෝකේ දැන් හැම වෙලාවෙම දැන් වැඩි ඕනේ නුවණින් ආහන දකින්න දේ නුවණින් විමසලා මොකද්ද තේරුම් ගන්නේ කියන එක තමයි මේ තියෙන්නේ. මේ බලන්න මේ ලෝකයේ මේ මේ එක් දුවන එක බලලා නුවණින් විමසලා නෙවෙයිද මේ? එහෙමයි ස්වාමී. පෝසෙක් මීයක් අල්ලන එක බලලා නුවණින් විමසලා නෙවෙයිද මේ? එහෙයි ස්වාමී. මේ තියෙන්නේ. දැන් ඊළඟට පොඩ්ඩ නිගමන පාරේ යනකොට පොඩ්ඩ සරල කාරණාවක් කියන නුවණින් විමසන්න. ඒ තමයි කොල්ල කෙල්ල දිහා බලන පාරේ යනකොට අත්ෙන් අතින් අල්ලගෙන ලං වෙලා යනවා. වයසට ගිය ආච්චි සීයයි දිහා බලන්න පාරේ යනකොට මේ ආදි 10ක් 15ක් දුරින් <laughs> ලොකු පරතරයක් තියාගෙන නැස්සවා. ඕන්නේ වෙන්නේ එකට ගමනක් යන්නවත් කැමති නෑ. එහෙමයි. ඒච්චට එපා වෙනවා. එතන තමයි නිස්සතාව නේ. <laughs> ඒක අවසන් වෙන්නේ එතන. එහෙයි. ඔව්. සමාජලාට මිනිස්සයා මැරුණාට පස්සේ ආච්චිට අඳා ගන්නවත් බෑ. එහෙමයි. ආච්චි මැරුණාට පස්සේ සීයට අඳා ගන්නවත් බෑ. එහෙම වෙන්නේ. අවසානයේ දුවලා දිහා අම්මා පුතාලා දිහා තාත්තා පෑන් දෙකක සමාජ ස්වාමියා මැරිලා ඒකට අවුරුදු ගණනාවක් බිනිඳ තනියි. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් අපිට එහෙම රූප කොච්චරවත් හම්බුණත් අපි එහෙම නුවණින් යම් විදිහට විමසන්න උනන්දු වෙනසන්නේ නැහැ. කල්පනා කරන්නේ නැහැ. මෙහෙම කෙනෙක් ලැබුණොත් කොහොමද කියලා. සමහරලාට සමහර අය දැන් අපි කියමු මේ තරුණ සමාජීත විමසන එකක් දැන් සමහර ගෑන් ළමයි ඉන්න උයා ගන්න බෑ. එහෙමයි. තේ එකක් හදා ගන්න බෑ. ඒකට ඇත්තම බලනකොට මේ ළමයි අනාගත කසාද බැන්දොත් අර කොල්ලට කවදාවත් ඒකක් බොන්න බෑනේ. එහෙමයි. කඩවල වල පිහිටයි. ඊළඟට අර තේ මේ පැකට් එකේ පිහිටයි. කොළ හොදලා ගන්න. එහෙමයි. එතකොට මේ පැකට් එකේ පිහිටයි ඒවයි. කඩවල වල පිහිට තමයි. ඇඳුමක් හොදා ගන්න තේරෙන්නේ නැහැ. එතකොට අර ඒ නිසානේ මහන්තයා උපකරණ එන්නේ ගොඩාක් වැඩි කර. එතකොට තමන්ගේ බිරිඳ අතින් උයපු කෑම තමන්ගේ බිරිඳ අතින් හදපු තේ එකක් ඒ ස්වාමියාට බොන්න නැහැ කියන්නේ. එතකොට ඒ ස්වාමියා ඒ කොහොමද පිදුම් ලබන්නේ? එහෙමයි සර්. එතකොට තමා උයන දේ තමන් හදන තේ එක ස්වාමියාට දෙන්න නැහැ කියන්නේ. ඒ බිරිඳ කොහොමද ස්වාමියාව පුදන්නේ? එහෙමයි. ඒ ස්වාමියා ගැඳුම් ටික තමන්ගේ අතින් හොදලා ඒ ගරු කිරීමක් කොහොමද කරන්නේ? එතකොට ඒ දැන් තේරෙනව නේද මේ ස්වාමී බිරිඳ ඒ අයගේ ගරුත්වේ පා ලෝකෙ නැති යන හැටි? එහෙමයි. පරිසරය හැදෙනවා. ඒතර නුවණින් කල්පනා කරනවා මෙහිම සමාජයක තව තවත් යන්න යන්න ගුණධර්ම විනාශ වෙලා යන්නේ. ඒතර කොහොමද අපි මෙහෙම කරන්නේ කියලා හැම වෙලාවෙම කල්පනා කරනවා. දැන් ෆෝන් වලට ඇබ්බැහි වෙලා වාසය කරනකොට එයා කල්පනා කරන කළොත් එහෙම අනාගතේ මගේ දරුවෙක් මේ විදිහට ෆෝන් එකට ඇබ්බැහි වුණොත් මං කොහොමද බේරගන්නේ මේ මටවත් ගැලවෙන්න බැරුව කියලා. එහෙමයි ස්වාමීනි. නේද? ඒ විදිහට නෝනින් විමසන්න ඕන. ඊළඟට දැන් අද කාලේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා යා බාල වයස්. ඒ කියන්නේ අඩු වයසේ කොල්ලෝ වැඩි වයසේ කිල්ලොත් එක යාළු වෙනවා. ඒතර පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මා අනාගතේ තමන්ගේ දරුවෙක් වැඩි වයසේ කෙල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒතර පරිසරයෙන් ආශිර්වාදයක් තියෙනවා. කැමැතිද කවුරු? අනිත් අය ඒකට කැමැතිද සාප කරනවද? එහෙම බලලා බලලා හිමි හිමි හිතෙන් අයින් කරගන්නවා. නුවණින් විමසා විමසා බලනවා. ඊට පස්සේ සමහර වෙලාවට වැරද්දක් කළා අහු වුණාට පස්සේ දඬුවම් දෙනවා. හිරේ විලංගු දානවා. ඒකට ඒ සමහරට ඒ වැරද්දටම චෝදනා කරන කෙනාගේ මේ වැරද්ද තියෙනවා. අපි කියමුකෝ ඔන්න සොර ආඹුවක් සොර බිරිඳකට ඒ ප්‍රශ්නයක් අහුවෙනවා. සමහරට තමනුත් ඒ වැඩේ කරනවා. ඒකට කල්පනා කරන්න නුවණින් කල්පනා කිරීම පොඩ්ඩක් හරි තිබ්බනම් මාත් අහුනොත් මේ වගේ නින්දාවටපත් වෙයි. මගේ අතින් නම් මේක වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒකට සාමාන්‍ය සමාජයේ සංවරයට හරියනවා. එතකොට මේ සාමාන්‍ය ලෝකෙ ගැන කිව්වේ නුවණින් විමසන භික්ෂුව හරියට මීයා හැම වෙලාවෙම ගොදුරක් හොය හොයා යනවා වගේ මේ භික්ෂුව හැම වෙලාවම අහන දකින හැම දෙයකින්ම නුවණින් විමසීමට කරුණක් හදාගන්න. එහෙමයි. දැන් ඔන්න එක ස්වාමීන් වහන්සේ නමකට මේ සීලාපත්‍යක් වුණා. ඒ කියන්නේ සීලේ සීල්පදයක් කරුණා. උන්වහන්සේට සම්පූර්ණයෙන්ම මේ පිවිතුරු ජීවිතයක් උන්වහන්සේට තිබ්බේ. ඒක කැඩිච්ච ගමන් ලෝකෙම එපා වුණා. ඊට පස්සේ මෙයා හොර රහසෙම රෑ පැන්නා. ගෙදර යනවා. ගිහිල්ලා කැලින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එළි වෙනකොට මහන්සි ගහක් යට හාන්සි වුණා නිින්ද ගියා. එහෙමයි. සද්දයක් ඇහුණා. එතනින් කරත්ත ටිකක් යනවා. ඒතර කරත්තේ යනකොට ඒ ස්වාමීන් වහන්සේ ඉස්සරහාම කරත්ත ඉස්සරහ බැඳලා හිටපු හැඩි දැඩි හරකක් වැටුණා. එහෙමයි. ඊට පස්සේ අරයි නැගිටවන්න හැදුවා හරි ගියේ නෑ. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳ ඇරලා කවලා පොවලා පොඩ්ඩක් ඉඳලා ආ මෙන්න නැගිට්ට ගවයා ඇදගෙන ගියා. අර ස්වාමීන් වහන්සේ හිතුණා මටත් ওই වගේ මම දැන් වැටුණා. එහෙමයි. නමුත් මම නැගිට්ටොත් ආය ඇදගෙන යන්න පුළුවන්. මං අරගෙන ආපු ශාසන බර මට ආය ඇදගෙන යන්න පුළුවන් මං නැගිට්ටොත්. කියලා ආපහු ගිහිල්ලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේට තමන්ගේ වැකැරිච්ච සිල්පද ගැන කියලා සංවර වෙලා මූලක ඉඳලා පටන් ගත්ත කෙටි කාලෙකින් අරහත් සිල්පත් වුණා. පුදුම සංගත නැද්ද? එහෙමයි. ඒ වගේ ඇයි නුවණින් විමසුවා. මේ වගේ නුවණින් විමසුවා. එහෙමයි. ඊළඟට සමහර ස්වාමීන් වහන්සේ නමක් මේ මේ කැලේ දිහා බලනකොට ගින්දරක් ඇවිස්සලා කැලේෙන් පිච්චීගෙන යනවා. එහෙසම්. මේ ඒක දිහා බලාගෙන නුවණින් විමසනවා. බුදුරජාණන් සීරිදීන් කිරණයක් එවලා ආලෝක කිරණයක් හදම්බයක් එවලා කියනවා පින්වත් භික්ෂුව ඕන ওই විදිහට කෙලෙස් වණිය ප්‍රඥාව නැමැති ගින්දරින් සිඳලා දාන්න කියලා. ඒ වචනයෙන්ම සිඳිනවා. අරහත් වෙනවත් වෙනවා. එහෙමයි. අහන දකින්න ලෝකෙින්. ඒතකොට ඒක ලංකාවේ ස්වාමීන් වහන්සේලා 69ක් මේ මේ පින්ඩපාත ගිහිල්ලා තව වෙහෙරකට යනකොට එක්තරා ගෙදරක ගෙවිලියක් අනිත්‍ය ප්‍රතිසංයුක්ත අනිත්‍ය ගැන කියවෙන කවියක් කිව්වා. අර ස්වාමීන් වහන්සේලා මේ හඬත් එක්ක අර්ථය විමසුවා. 69ම අරහත්ත්වයට පත් වුණා. එහෙමයි. ඒකට හැම වෙලාවෙම භික්ෂුව කෙලෙස් සංසිඳවන විදිහට කල්පනාවක් ගොනු කරගන්නවා අහන දකින්න ලෝකෙත් එක්ක. එහෙමයි. අපේ ජීවිත තියෙන්නේ අද කාලේ ජීවිත තියෙන්නේ අහන දකින ලෝකෙත් එක්ක කෙලෙස් ඇති වෙන විදිහට කල්පනා කරනවා. වැඩිලා යන විදිහට නේද? ඔව් මම කියේ පාරේ යන වාහනයටත් බැනලා මොකක් හරි එකක් කරගන්න. එහෙමයි. ටීවී එකේ පේන රාමු. වැඩක් නැහැ දේශපාලනේ මුන් කියලා කියනවා. බලන්නේ මේ උන් ඒක. ඉතින් වැඩක් නැත්තම් නොබලා ඉන්නකෝ. මේ ඉතින් ඒ වගේ මේ මේ මේ ඇවිසි ඇවිසි යන්නේ. ඒතර ප්‍රඥාවෙන් ඈත් වෙලා ඉන්නේ සත්‍යයා. වීරියෙන් නුවණින් ඈත් වෙලා ඉන්නේ මේ සත්‍යය. ඒ නිසා මේ නිවන කරා යනවනම් අර හැම වෙලාවෙම නුවණින් විමසන්න ඕන කාරණාවක් ගන්නට කියන එක තමයි මේ විදියට දේශනා කරන්නේ අවසරයි ස්වාමීන්. ඊට පස්සේ දේශනා කරන මහරජාණන් වංගාන්ත පුත්‍ර උපසේන මහරහතන් වහන්සේ විසින් මේ වදාලා ඒ තමයි විදසුන් වඩන භික්ෂුව ධර්මයේ සිහි කිරීමම බලාපොරොත්තු වෙන යුතු වාසය කරන්නේ නොයලුණු සිතෙන් වාසය කරයි හැම කල්හි සිහියෙන් සිටී මේ නිවන කරා යන භික්ෂුව නම් විදර්ශනා වඩන භික්ෂුව නම් හැම වෙලාවෙම යමක් නුවණින් විමසන්න කැමැත්තෙන් ඉන්නේ කියලා. නුවණින් විමසනවා කියන්නේ මහත්ය ඒ කල්පනා කරන ක්‍රමෙන් රාග දේශ මොහ අඩු වෙන්න ඕන. එහේ සාමී. කල්පනා කරන විදිහෙන් රාග දේශ මොහ වැඩි වෙනවා නම් ඒ තමයි අනුවණින් කල්පනා කිරීම. 80න් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම. එහෙමයි සාමී. ඒතර කෙලස් ගෙවෙන විදිහට කල්පනා කරනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ධර්මයට අනුව කල්පනා ධර්මයේ ධර්මයට අනුව කල්පනා කළොත් තමයි කෙලෙස් ගෙවෙන්නේ. එහෙමයි ස්වාමී. නැත්නම් කෙලෙස් ඇවිස්සෙනවා. එහෙයි. එතකොට නොයලුන සිතෙන් වාසය කරන්න ඕන. ඇත්තටම ඔහොම කල්පනා කරනකොට ඇලෙන්නේ නැහැ ඉතින්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ හැම කල්ලිම සිහියෙන් ඉන්න ඕන. එතකොට ඒ යමක් නුවණින් විමසනවා කියන සංඥාවත් ඉද්දට එන්නේ සිහියෙන් හිටියම තමයි. ඉතින් ඒ විදිහට වාසය කරන්න කියන එතකොට නම් නිර්වාණය ලැබෙයි කියනවා. දැන් තේරෙනවනේ ප්‍රාර්ථනා කළාට බෝඩ් ගැහුවට ලැබෙන එකක් නෙවෙයි කියලා නේ ස්වාමීනි. එහෙමයි. ස්වාමීනි අවසරයි අර නුවණින් මෙනෙහි කිරීම සියලු කාරණාවන් අපියස. ඒ ගැන අපිට ඔබ වහන්සේ පහදා වදාළේ. ඔව් මහත්තයා ඒ කාරණාව ඒ විදිහට තමයි විස්තර වෙන්නේ. මීයා හැම වෙලාවෙම ගොදුරක් වෙනවා වගේ, කන්න දෙයක් වෙනවා වගේ ඒ නිවන කරා යන කෙනා නම් හැම වෙලාවෙම නුවණින් විමසන කාරණාවක්ම හොයනවා. එහෙසම්. يعني පෙනෙන දකින්න හැම දෙයකින්ම නිවනට කාරණාවක්ම ගොනු කරගන්න. නුවණේ කාර්යය කරගන්න නේ. නුවණේ කාර්යය කරගන්න. ඊළඟට තියෙනවා අහනවා නාගසේනයන් වහන්සේ ගෝනුස්සාගෙන් එක අංගයක් ගන්න කිව්වේ මොකද්ද? මහරජාණන් ගෝනුස්සා තම වලිගයේම ආයුධය කොට වලිගයේම ඔසවාගෙන හැසිරේ. එහෙමනේ තියෙන්නේ. එයාගේ ආයුධය තමයි වලිගය. ඒකම ඔසවාගෙන තමයි එයා හැමතැනම යන්නේ. ඊට පස්සේ ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් නුවණම ආයුධය කොට සිටිය යුත්තේය. නුවණම ඔසවාගෙන වාසය කළ යුත්තේය. මහරජාණන් ගෝනුස්සාගෙන යංගය ගන්න ඕන කිය. එහෙමයි. නුවණම ඔසවාගෙන. එහෙමයි. දැන් ඉන්නේ මොකද්ද මාන්නේ ඔසවාගෙන. හැම වෙලාවෙම මම මෙහෙම කෙනෙක්. එහෙමයි ස්වාමීනි. හැම වෙලාවෙම බස් එකට ගොඩ නැගිලා ඇඟේ හැප්පෙනකොට මොම් මගේ ඇඟේ හැප්පෙන්න සුදුසුද? එහෙමයි. වැඩක් කරලා ප්‍රමාද වුණාට පස්සේ මේ මාව ප්‍රමාද කරන එක සුදුසුද? එහෙමයි. කවුරු වචනයක් කිව්ව ගමන් ඒ වචනේ මට මේක මේක කියන්න සුදුසුද කියලා මාන්නේ නැමැති කොඩිය ඔසවාගෙන යනවා. එහෙමයි. එහෙමනේ තියෙන්නේ. එහෙම නැත්නම් රාගය ඔසවාගෙන යනවා. ද්වේෂය ඔසවාගෙන යනවා. මෝහය ඔසවාගෙන යනවා. ස්වාමීනි මානෙ වැඩිහිටිභාවයේ ගුරුවරුන් වීම සහ මේ අපිටම සමාජයේ සම්මාන සත්කාර ලැබෙන්න ඕන පුද්ගලෙක්ම කියලා එනමු ස්වාමීනි මාන්නේ හිතට ආවද නෑ ඒක ඒ සක්කාර සම්මාන ලැබීම සහ කිරීම ලෝකේ පවතින ස්වභාවයන් මේ නුවණ නිර්වාණය කරා යන භික්ෂුව ඒ වගේන් තමන්ගේ හිතට ඒවා ගන්නෑ එහේ ස්වාමීනි ඒතර නුවණ තමයි යසවාගෙන යන්නේ එහෙමයි බාහිර දේවල් නේ දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් ගන්නකෝ ඒ නුවණ ගන්න ඕන කියන තැනට අපි කියමු සේරුවිලා පළවැල පූජාව තිබ්බනේ. එහෙමයි. ඒතකොට ඒක තියලා දැන් අවුරුදු 100ද? නමුත් ඒක තවම ඔසවාගෙන යන අය නැන්ද? එහෙමයි සාමි. ඒතර නුවණ දොසවා ගත්තේ අර පූජාවද? ඊට පස්සේ ඔන්න පොල් ගහවල මාලිගාවේ පිළිම කෙට්ටුයි කියලා ඔන්න දැනගෙන යනවා. ඒතර පිළිම ඒ මාලිගාව හදලා කොච්චර කල්ද? දැන් මිනිස්සු කී දහහක් කී ලක්ෂයක් මේ මාලිගාව වැන්දද? ඒ මාලිගාව එතන තියෙනවා. නමුත් මාලිගාවේ පිළිම උස්සගෙන කී දෙනෙක් ඉන්නවද? එහෙමයි ස්වාමී. එතකොට ඒ ප්‍රඥාව නෙවෙයි ඔසවා ගත්තේ. පූජාව ඔසවා ගත්තා. එහෙමයි. ඊළඟට බණක් කියනකොට වචනයක් එහෙම වුණොත් ඒ වචනේම කරිතියා ගන්නවා. එහෙයි. ප්‍රඥාව නෙවෙයි. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා ප්‍රඥාව මේ හැම වෙලාවෙම ප්‍රඥාව ඔසවා ගන්න කියනවා. දැන් අපි කියමුකෝ කාන්තාවන්ට දැන් අපි මේ මේ දේශනාවෙන් අපි මුලින් කිව්වේ අර තරුණ කාලේ දෙන්න එකට යනවා වයසට ගිය ගමන් ඈත් වෙලා යනවා සමහරවිට එකට යන්නක් කැමති නෑ මේ එකට නොගිහින් බෑ ගිහිල්ලා අහනවනේ කො මහත්තයා කියලා ඒ නිසා මේ මේ ගෙන්නගෙන යන්නේ කියලා එහෙම යනවනේ දැන් නුවණින් කල්පනා කරනකොට ඒ අර හිතේ තියෙන පෙරේතකම නැති වෙනවා දැන් උදාහරණයක් ගත්තොත් එහෙම තරුණ යුවලක ඒ නෝන ලෙඩ වුණොත් හරි තරුණ ඊට පස්සේ යාව ඉස්පිරිතාලට පුංචි දෙඩේට ඉස්පිරිතාලට ගිහිල්ලා එයා ගැන බලලා දොස්තරලා කීප දෙනෙක් කතා කරලා channel කරලා ඊට පස්සේ ඉස්පිරිතාල නැවැත්තුවොත් ළඟ ඉඳලා ඕනාවටත් එළිය එතන ගැවසිලා ඊට පස්සේ එන්නේ තකමැත්තෙන් ඊට පස්සේ ඔළුව අත ගාලන් අරල ඉඹලා මගේ දෝනි මං එනවා කියලා එක එක වචන පාවිච්චි කරලා තමයි එන්නේ. ඔන්න තරුණ කාලේ. වයසට ගිහලා ආච්චි කෙනෙක් ගෙදර ඉඳලා ඉඳ කියන්නකෝ. කකුල් කැක් ඔය වයසට උම තමයි කියනවා. තරුණ කාලේ ඔළුවේ කැක්කම කියනවා අනේ ඔයාට මොකද්ද දන්නේ අපි යන් ડોක්ටර් කෙනෙක් බලන්න කියනවා. අර ආච්චිම කෑ ගහනවා ගෙදර. ඔය වයසට උම තමයි ගාපල්ලා තෙල් ටිකක් කියනවා. ඊට පස්සේ ස්පිරිතාලේ ගෙනියනවා කියන්නකෝ දරුවෝ. ඊට පස්සේ අර වයස ගොඩට යන්නත් අමාරුයි. දරුවෝ ටික ගිහිල්ලා ආපුම අහනවා මේ අම්මට කොහොමද ඉතින්? එච්චරයි. ආරවා මොකෝවත් නැහැ. නුවණින් විමසන කෙනා දකිනවා. දැන් මම පෙරේත වෙලා හිටියට මටත් ඕවා තමයි අනාගතේ. එහෙමයි ස්වාමී. ඒ එහෙම ඒ ඒ විදිහට කල්පනා කරන එක ප්‍රඥාවට අයිති. මොකද්ද ප්‍රඥාව කියන්නේ? ඇත්ත ස්වභාවයෙන්ම කල්පනා කළා. ලෝකෙට බැඳෙන විදිහට නෙමෙයි කල්පනා කළේ. ගැටලු ලිහෙන විදිහට කල්පනා කළා. පැහැදිලි නේද? එහෙමයි ස්වාමී. ඒකට ඒ වාගේ හැම දෙයක් ගැනම ප්‍රඥාවෙන් මේ ඇති වෙන නැති වෙන ලෝකය ගැන ඊළඟට මේ සංස්කාර ලෝකය ගැන අනිත්‍ය ගැන ඒ විදිහට ලෝක කල්පනා කරන්ට හැම වෙලාවෙම නුවණින් නිවසන එක මුල් කරගෙන වාසය කරනවා එහෙමයි ස්වාමී. එතකොට ඒක ප්‍රඥාවට අයිති. ඉතින් වංගාන්ත පුත්ත උපසීන මහරහතන් වහන්සේ විසින් මේ වදාලා කියලා ඒ අරහත් වචනේ අපේ නාගසේන මහරහතන් වහන්සේ ඉස්මතු කරනවා. විදසුන් වඩන භික්ෂුව නුවණ නැමැති කඩුව ඔසවාගෙන වාසය කරන්නේ සියලු භයෙන් නිදහස් වී ඒකාන්තෙම ඔහු නොමැඩ නොමැඩලිය හැකිය. නුවණ නැමැති කඩුව උස්සාගෙන ඉන්න භික්ෂුවට තවක් කෙනෙක්ව යටපත් කරන්න බෑ ඔහුට. ඔව් ඒ ඒ භික්ෂුන් වහන්සේව යටපත් කරන්න බෑ කාටවත්. හේතුව හැම වෙලාවෙම ප්‍රඥාවෙන් වාසය කරනවා. මාරයටත් බෑ. මාරයටත් බෑ. නුවණින් වාසය කරනවා. මොකද මාරයට උනත් කෙනෙක් ගොදුරු කරගන්න පුළුවන් කෙලෙස් එක්කනේ. ඒකට ඒ කෙලෙස් වනේ සිඳලන ආයුධයක් අතේ තියෙනවා ප්‍රඥාව නැමැති. ඒ නිසා. ඒතර රහතන් වහන්සේලා කොහොම එන්නේ නැතිද නේ? එහෙමයි. ඊට පස්සේ තියෙනවා මොගටියාගෙන් එක් අංගයක් ගැනීම ගැන. ස්වාමීන් නාගසේනියන් වහන්සේ මොගටියාගෙන් ගන්න ඕන අංගෙ මොකද්ද? මහරජාණන් මොගටියා ණයෙක් වෙත යන්නේ බෙහෙත් අනුභව කොට කය බලවත් කොට උරංගයාව ගන්නට ඔහු වෙත යයි. දැන් අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන් සරපේ මේ එක ණයෙක් එක සටනට යද්දී මොගටියා වේගෙන් යනවා. ඔය සර්ප විද්දු හරි කැමැතිලු ඔය මොගටියා කන ඒ වේගෙන් යනකොට හපාගෙන යන ගස් හොයා ගන්න. එහෙමයි සර්. කියන්නේ ඒවා සර්ප විද්දකමට ඕන වෙනේවා. ඒතකොට ඒ වාගේ කොල්ල ටික ඉක්මනට කාලා ඊට පස්සේ තමයි නායත් එක සටනට යන්නේ. ඒතකොට නායා කොච්චර දෂ්ට කළත් විශ්ව ශරීරගත වෙන්නේ නැහැ. මේ බලන්න මුගටියා. <laughs> ඉතින් ඒ වගේ ආන් ඒ වගේ මේක හරි ලස්සන උපමාවක්. මුගටියා බෙහෙත් කාලා සර්පයාත් එක්ක සටනට යනවා වගේ මහරජාණනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් ක්‍රෝධ, බද්ධ වෛරය බහුල වූ කෝලාහල අර්බුද වාද විවාද විරෝධතාවයෙන් පෙළී ගිය ලෝකයේ වෙත යන විට මෛත්‍රියේ නැමැති ඖෂධය මනවින් සිතෙහි ගල්වා ගත යුත්තේය මේ අංගෙ ගන්න කියන එහෙමයි ස්වාමී මුගටියා බෙහෙත් කාලා ණයා ළඟට යනවා වගේ මෛත්‍රිය නැමැති ඖෂධය දරාගෙන ඖෂධේ කාලා එහෙමයි ඒ ඖෂධය ගල්වාගෙන යන්න කියනවා වාද විවාද ක්‍රෝධ වෛර සහිත මේ සමාජයට එහේ ස්වාමීනි. හරි නැද්ද? එහේ. දැන් අපි උනත් මේ ධර්ම දේශනාව ප්‍රශංසා බලාපොරොත්තුෙන් කියලා හරියයිද? දැන් ආනකාරික ධර්මපාලතුමා දේශනා පටන් ගන්නකොට මිනිස්සු බයින විදිහට නතර කළා නම් අද මිනිස්සුන්ට දඹදිවක් වඳින්න තියෙනවද? සමහරට ඒ කාලේ මේ හැඟීමකින් ගැළවිච්ච සිංහලයන්ගේ හිතේ පොඩ පොඩ හරි ඒක නිසා වෙන්න පුළුවන් අදටත් මෙහෙ වෙන්නේ. අන්තක අනගාരിക ධර්මපාලතුමා දිවසින් දැක්කා වගේ අද කාලේ වෙන ඒවා ඔක්කොම කිව්වනේ. එහෙමයි ස්වාමී. ඒ ධර්ම සුද්ධංගේ කාලේ උතුර දෙමළු අල්ලගෙන නැහැ. ඊළඟ සුද්ධංගේ කාලේ මඩ කලපුව මේ ඒ පැත්ත මේ මුස්ලිම් ජනතාවගෙන් පිරීලා නැහැ. නමුත් ධර්මපාලතුමා කිව්වා අනාගතේ උතුර ඉල්ලයි එවුන් කිව්වා. මඩ කලපුව පැත්තේ එවුන් පිරීලයි කිව්වා. සිංහලයට යන්න තැනක් නැතුවයි කිව්වා. ඊට පස්සේ තොපි පැනපියව කිව්වා මොහොඳට. අද අපිට යන්න කොහෙද තියෙන්නේ? අපිට මොහොත විතරයි දැන් තියෙන්නේ පණින්න. දිවසින් දැක්කා වගේ කිව්වද නැද්ද? ඉතින් අර ධර්මපාලතුමාගේ වචන සැර වුණාට වා ධර්මපාලතුමා හරි මෛත්‍රියේ හිටපු කෙනෙක්. ස්වාමීන් එහෙම අවංක ආදරයක් නැත්නම් එහෙම මේ බෑ කියන යුග පුරුෂයෝ සුදුම කැක්කමක් ලේවල තියෙන්නේ. ජාතියේ පිනට පහළ වෙන අයනේ. ඉතින් දවසක් ওই නිවාස අඩස්සියට දාන්න දෙනකොට ධර්මපාලතුමාට ආරංචි වෙලා මේ නිවාස සදස්සියට දාන්න එන මේ පොලිස් ඒ ඉන්දියාවේ ඒ ප්‍රධානි ඒ ප්‍රධානියාගේ ෆොටෝ එකක් හොයාගෙන ධර්මපාලතුමා මේස උඩ තියලා එයාට මෛත්‍රී වදලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අර ධර්මපාලතුමා ඉන්න තැනට ආපු ගමන් මොහොන දිහා බලලා කියලා අනේ ඔබතුමාව ගන්න හිතෙන්නේ නැහැ. නමුත් අපිට නියෝගයක් පැනලා තියෙනවා ඔබතුමා හිර කරන්න. ඒ නිසා මේ නිවසේ ඉන්න අපි වටේට ආරක්ෂාව දානවා. ඒ විදිහ තමයි නිවාස අඩස්සිය තියෙන්නේ. නැත්තම් හිරගෙදර කම්බි දැල් අතර ඉන්න ඕන මේ විදිහට තමයි ලංකා ලංකාවේ පිස්සන් යවි ওই පිස්සේ කඳපල්ලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මේ අකෘත්න ආව කෘතඥතාවය නැති බව. එහෙමයි. මේ විච්ච දේවල්. නේද? මේ ලංකාවේ විච්ච දේවල්. ඉතින් ඒ නිසා නමුත් එතුමා එච්චර සේවයක් කළා මෛත්‍රී හිතේ දරාගෙන. එහෙමයි. ඒ නිසා මම දැක්කයි අනගාරික ධනපාලතුමාගේ ප්‍රකාශවල ඒ ප්‍රකාශවල නිතර මෛත්‍රිය ගැන තියෙනවා. මෛත්‍රිය කරපල්ලා. මෛත්‍රිය කරපල්ලා. ඊට පස්සේ කියනවා මම මගේ සහෝදරයාට ආදරෙන් සෙනෙහසෙන් සැර වෙලා බයිනෝ වගේ මම උඹලට බයින්නේ තරහට නෙවෙයි. මේ ජාතිය ගැන කැක්කුමකින් මම මේවා කරන්නේ. ඒවා මේ මොනතරම් ආදරණීය දේද කියලා නේද? ඉතින් ඒකයි ඉතින් වචනවල ස්වභාවල් හොයන්නේ නැතුව. නමුත් කෙසේ නමුත් මෛත්‍රිය නම් හිතේ තියාගෙනම සමාජයට යන්න කියනවා නිවන් දකින්න ඕනේ නම්. නැත්නම් ඇවිස්සලා පටලැවිලා යනවා. එහෙමයි. ඇවිස්සලා පටලැවිලා යනවා. සියලු නිවන් මාර්ගය වෙනස් වෙනවා. ඒ නිසා ඒ නිසා මොගටියොත් එක සටනට යනකොට මේ ණයත් එක සටනට යනකොට මොගටියා බෙහෙත් කාලා යනවා වගේ මේ මිනිස්සු අතර තියන්න කියනවා මෛත්‍රිය. තරහ ගන්න මාත්‍ය අඩියෙන් අඩියට අපිට අවස්ථා තරහ ගන්න. නමුත් මෛත්‍රී කරන්න පරිසරයක් නැහැ. හිතෙන් මෛත්‍රිය ඇති කරගන්න ඕන. සෝපත් වේවා. ඊට පස්සේ කියනවා අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාලා කියලා අපේ නාගසේන මහරහතන් වහන්සේ අරහත් වචනේ ගන්නවා. ඒ තමයි එහෙයින් තමන්ගේ පිරිස කෙරෙහි අන්‍යයන් කෙරෙහි මිශ්‍රිත වැඩිම කළ යුත්තේය. හිතාහිත සීල සත්‍යයන් වෙත මෛත්‍රිය පැතිරවිය යුත්තේය. මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එහෙමයි ස්වාමී. ඒතර බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තමයි තමාගේ පිරිස කෙරෙහි බාහිර පිරිස කෙරෙහි හිතවත් අය කෙරෙහි අහිතවත් අය කෙරෙහි මෛත්‍රියෙන් වාසය එහෙමයි. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට ගැහුවා තරහ යන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තරහ යන්නේ එහෙමයි සර්. උන්වහන්සේට සසරේ තරහ ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ කාලයක් මෛත්‍රිය වඩපු කෙනෙක්. එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සුනේත් කියන තාපසයේ ශාස්ත්‍රුණ වහන්සේ වෙලා ඉපදිලා අවුරුදු 7ක් මෛත්‍රිය වඩලා සංවත් විවට කල්ප 7ක් බ්‍රහ්ම ලෝකේ වාසය කරනවා. සංවට්ට විවට්ට කල්ප කියන්නේ සංවට්ට විවට්ට කල්ප කියන්නේ මෙහෙමයි. මේ ලෝකේ හැදෙන්න කාලයක් යනවා. ඒකේට කොච්චර අවුරුදු ගාණක් යනවද කියලා හිතන්න බෑ. කදහචි කරහචි කවදා හරි දවසක ඒක වෙනවා. මේ ලෝකේ හැදෙනවා කියන්නේ. ඊට පස්සේ ඒ ලෝකේ ඊට පස්සේ තියෙන සංවට්ට තිති ඒ කියන්නේ ඒක පවතිනවා. ඊළඟට විවට මේ ලෝකේ නැති සංවත් විවට කියන වචන දෙක හරියට බලන්න ඕන නැති වෙවි යන කාලයක් යනවා ඒකට කොච්චර අවුරුදු ගාණක් යනවද කියලා කියන්න බෑ එහෙමයි ඊට පස්සේ එහෙම නැති වෙලා තියෙනවා තිති එහෙමයි ඔය විදිහට සංවට්ට සංවට්ට තිති විවට විවට තිති කියලා කල් මේ එක කල්පයක් එක කල්පයක් කොටස් හතරකට බෙදෙනවා එහෙමයි එහෙම තියෙනවා එතකොට මේ වාගේ කල්ප හතක් උන්වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා තිනවා අවුරුදු 7ක් මෛත්‍රී භාවනාව කළා. කරපු ආනිසංසයක්. ආනිසංස බලයෙන්. ඊට පස්සේ ශක්තිති රජකම, සක්‍ර සම්පත්තිය, ප්‍රදේශ රාජ්‍ය ලැබුණ වාර ගන්න කියන්න බෑ. එහෙමයි. එච්චර මෛත්‍රී ආනිසංස. එහෙමයි ස්වාමීනි. මේ සුවපත් තරහ නොගැනීම ආනිසංස. බුදුරජාණන් වහන්සේ වදාළා යම් කිසි කෙනෙක් මෛත්‍රී චේතෝ විමුක්තිය, මෛත්‍රී මානසිකාරය, මෛත්‍රී විතරකය, අසුරු සැනක් වඩනවා නම් එපමණකින් ණය නැතුව දානි වළඳන්න පුළුවන් කියලා. එහෙමයි සර්. ඒක කෙනෙක් භාවනා විදිහට මේ සුවපත් වේවා වෛර නැත්තෝ ඒත්වා තරහ නැත්තෝ ඒත්වා රිසිය නැත්තෝ ඒත්වා කියලා සුළු මොහොතක් හරි මිතෙන් මානසිකාර කළත් රැස් වෙන පින නම් සුළුපටු නෑ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මෛත්‍රී හිත පවත්වන්න පුළුවන් ගතියක් ආවොත් චේතෝ විමුක්තියට. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ පෘථිවියේ නැත්නම් මේ ලෝකේ යම්තා පින්කම් ඇද්ද ඒ සියල්ල මෛත්‍රී චේතෝ විමුක්තියෙන් 16න් පංගුවක් කියන ඒවා. එහෙමයි ස්වාමී. අපි මහසෑයේ මල් පුරවලා වඳිනේවා කංචුක බැඳලා වඳිනේවා හේවිසිතේවා ගහලා වඳිනේවා කවි කිකියා වඳිනේවා ඒව ඔක්කොම මෛත්‍රී චේතෝ විමුක්තියෙන් 16න් පංගුවක් කියන. එහෙමයි ස්වාමී. මෙච්චිත කොච්චර වටිනවද? බලවත්ද කියන දේ නේද ස්වාමී? මෙච්චිත කොච්චර බලවත්. ඒකයි මහත්තයා ඒක සිතෙන්නේ කරන්නේ. එහෙමයි. ඒක තමයි මනෝපුබ්බංගම ධම්මා කියන්නේ. මනෝසිතා මනෝමය. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනෝ මනස තමයි පූර්වාංගමය. එහෙමයි. ඒකයි. එහෙසම්. ඒ කාරණා ඒ විදිහට තේරුම් ගන්න ඕන. ඊළඟට තියෙනවා මහත්තයා කියනවා මේ අපේ රජුරෝ මිලිඳු රජුරෝ අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ ජරා ජීර්ණ වූ සිවලාගෙන් අංග දෙකක් ගන්නෙ කොහොමද? කියනවා මහරජාන්නේ ජරා ජීර්ණ වූ සිවලා යම්කිසි ආහාරයක් ලද විට ඒ පිළිකුල් නොකොට පුළුවන් තරමක් අනුභව කරයි. ජරා ජීර්ණ වූ සිවලා මොනවාරි ආහාරයක් ගන්නකොට පිළු මේ මේ පිළිකුල් කරන්න පුළුවන් තරමක් කනවා. එහෙමයි. සිවලා. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් කවර ආන්දමේ භෝජනයක් ලැබුණද ඒ පිළිවල් පිළිකුල් නොකොට ශාරීරියේ යැපෙන ප්‍රමාණයට වළඳන්න ඕන කියන්නේ. මොනවා ලැබුණත් ඒක පිළිකුල් කරන්නේ ඒකෙන් කුස පිරෙනකල් වන්දනා. වෙන ඒවා හොය හොයා ඉන්නේ නැතුව. එහෙමයි. මහරජාණෙනි කස්සප මහරහතන් වහන්සේගේ ජීවිතය දන්නවද කියලා? ඒ අපේ මහා කස්සපයන් වහන්සේ වැඩ ඉන්න කන්දෙන් පහළට වැටිලා වීදියේ වඩිනකොට ඇඟිලි කුණු වෙලා ශරීරයේ කුණු වෙලා තිබ්බ රෝගියෙ කියලා. එහෙමයි. ඒ රෝගියට කියන ලාදුරු කියලා. ඇඟ කුණු වෙලා මහන්ත කෑලි වැටෙනවා. එහෙමයි. ඒ ගන්ධ සාරයි. ළඟට කිට්ටු වෙන්න බෑ මැස්සෝ පිරිලා. ඒ ලාදුරු රෝගියාට ළඟට කිට්ටු වෙලා අතට කෑමක් දුන්න කෙනෙක් නැහැ. ඒ ලාදුරු රෝගියා අරහෙන් දකින අන්තක බෝ වෙනවා. දැන් ඒ කාලේ තිබ්බ ස්වභාවෙත් එක. අද කාලේ නම් අපි දන්නේ නැහැ කොහොමද මේ රෝගී යන මම දන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු කිට්ටු වෙන්නේ නැහැ. ඈතින් යන්නේ. එහෙමයි. ඊට පස්සේ ඇඟිලි කෑලි පුරුක් කැඩි කැඩි වැටෙනවා. ඊළඟට මැස්සෝ පිරීලා ගන්ධ සාරයි. ඒක නෑමනාවක් නෑනේ. ඇයි නාන්නේ කොහොමද? වතුරට බැස්සම වතුරේ ඉන්න සත්තු කනවනේ. ඒක කුණු වෙලානේ. ඔහි ඉන්නවනේ. කොහොම චරිතයක්ද කියලා හිතන්න පුළුවන්ද? ඊට පස්සේ කුණු බක්කියකින් මොන හරි කොල කැල්ලකට අරන් කන්නේ. ඉතින් ওই වගේ කොයින් හරි ලැබිච්ච දාලා ගිය කැම ටිකක් හරි අර මේ මේ අර හිඟන මිනිස්සයා ලාදුර රෝගී හැදිලා මේ මේ අතේ තියාගෙන ඉනකොට මහා කස්සපයන් වහන්සේ එතෙන්ට වැඩි. මහා කස්සපයන් වහන්සේ කියන්නේ මේ විස්මාරු කරගෙන සක්‍ර දෙවියෝ ඇවිල්ලා සුධා භෝජනේ පාත්‍රයට බෙදෙන මහරහතන් වහන්සේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ඒ රූප සම්පත්තියෙන් බැබලෙන මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව තමන්ගේ ශාරීරිය පරවාගෙන ඉන්න මහා උත්තමයන් වහන්සේ. උන්වහන්සේ ඇවිදින ස්තූපයක් වගේ. මහා කස්සප මහරහතන් වහන්සේ. පරම විරාගී උත්තමයන්. ගිහි කාලේම විරාගී භවෙන් පොළොස්සලෝ පුත්තමයන්. එහෙමයි. මේ ධර්මයේ දරා ධර්මයේ ඉදිරියට ගෙනියන ශාසන බාරධාරී උත්තමයා. තෘතිය ශ්‍රාවකයන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා කස්සප මං වගේ කියලා තමාට සමාන කොට වදාලා. එහෙ උත්තමයා ඉස්සරහට වැඩලා ඉන්නකොට ලාදුරු රෝගියාට ඉසසවලා බලන්න පුළුවන් දේ රන් කඳ දුස. එහෙමයි ස්වාමී. ඉතින් එහෙම බත් පිටක් දැම්මා. එහෙ. දැන් මේ තියෙන විස්තරේ මේ මිනෙන් දත්තා. එහෙමයි ස්වාමී. එහෙම දානකොට ඇඟිල්ලක් වැටුණා. ඉතින් ඔහුට අනුකම්පාවෙන් පිළිකන් ඉඳගෙන අර ඇඟිල්ල අයින් කරලා වළඳනවා කිසිම පිළිකුල් බවක් නැහැ. පිළිකුල් නොකොට ලැබිච්ච ආහාරය කුසුපිරෙන්ට වළඳනවා. එහෙමයි සාම. එහෙම පුරුදු වෙන්න කියනවා. ඒතකොට හිතන්නකෝ ඒකෙම එදා රාත්‍රියේ කොහමද සීතලක් ඇවිල්ලා එහෙම මොකක් හරි රාත්‍රියේ ආවිස් ඉවරයි. එහෙමයි. මැරුණා, දෙව්ලොව උපන්නා. දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගාණක් පිරිවරාගෙන ඉන්නවා. ඒ දිව්‍ය රාජ්‍යයන්. ඒතකොට මහත්තයා හිතන්න මනුස්ස ලෝකේ මැස්සෝ විසරක් පිරිවරාගෙන හිටපු කෙනා මිනිස්සෙක් කිට්ටුවේ නැතුව එක බත් පිටකින් දිව්‍ය ලෝකෙ ගියේ මහා කස්සපයන් වහන්සේ නිසා. ඒ දිව්‍ය රාජ්‍ය කොච්චර ආදරීද මහා කස්සප මහ රහතන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. ඒ දිව්‍ය රාජා ගලපාත මේ බෙන්තොට ගලපාත විහෙර වඳිනකොට කොහොම වඳියේද? ස්වාමීනි දලදාවද මහා කස්සප මහා කස්සප මහ රහතන් වහන්සේගේ දලදාවංශ වැඩේ. එහෙමයි ස්වාමීනි. කොහොමද සමාද වෙච්ච යහපත දකිනකොට සත්පුරුෂයා ඒ යහපත සලසලා දුන්න කෙනාට කරන උපහාරවල වචනෙන් කියන්න බෑ මහන්තය. සමහර වෙලාවට මම විස්තර දන්නේ නෑ. සමහර වෙලාවට ලක්ෂ ගණන් දිව්‍ය අපසරාව මැද Brahmachariව ඇති. මහා කශ්‍යප මහ රහතන් වහන්සේට ජීවිතේ පුදලා බඹසරින් පුද පුදා ඇති. එහෙමයි ස්වාමීනි. හරි පුදුම සහගතයි. මහා කශ්‍යප මහ රහතන් වහන්සේට නම් නම සිහි කළත් අප්‍රමාණයි. එහෙමයි ස්වාමීනි. මල් පහම් පිදීම ගැන කවර කතාවද? ගුණ සජ්ජායනා කිරීම ගැන කවර කතාවද? මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා, ඒ රහතන් වහන්සේලා ඒ මාර්ගය පුරුදු කළේ මේ විදිහට. මේක තමයි අරහත් මාර්ගය. ස්වාමීනි උත්තම අරහත් මාර්ගය නේද? මාර්ගය බුදුරජාණන් වහන්සේ වැනි වූ රහතන් වහන්සේලා පිරිවරාගෙන සිය රජදෙකුසේ වැඩ සිටියා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ උත්තමයන්ගෙන් පවා පෙරලි පෙරලි කරන වන්දනාව බුදුරජාණන් වහන්සේ පිදුම් පිණිස වුණා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ රහතන් වහන්සේලානේ වඳින්නේ. මේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල නල්ලේ තවාගත් උත්තමයානේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල මේ මහ පොළොවේ විතරයි ස්පර්ශ වුනේ. ආයේ සිරිපා කමල තිබ්බ පොළොව දෙදරනවා. ඒතර මහකාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිරස මහ පොළොව වගේ. එහෙමයි ස්වාමීනි. ඒ සිරස නල්ලේ පිහිටියා. ඇයි පිරිනවම් පාලා රන් දිනේ තියෙනකොට රන් දින දෙබෑ වෙලා මේ සිරිපතුල නල්ලෙවි කියන්නේ. එහෙමයි ස්වාමී. ඒකයි. ඊළඟට තියෙනවා මහරජාන්නේ ජරා ජීර්ණ වූ සිවලා කිසියම් ආහාරයක් ලැබ මේ රළු දෙයක්ද ප්‍රණීත දෙයක්ද කියලා හොයන්නේ. කාගෙන යනවා. අන්න භික්ෂුවක් වුණාට පස්සේ අරහත්ත්වයේ කැමැති නිවන කැමැති ඒකේ නම් මේ රළු දෙයක්ද ප්‍රණීත දෙයක්ද ඇඟට ගුණයිද નિසරුයිද කියලා හිතන්නේ නැතුව මේ ලැබිච්ච දේ සතුට වෙන්න කියනවා. දි รา පත් වුණ වයසට ගියේ හිවලා ළඟට ලැබිච්ච දේ මොකක් හරි කාගෙන යනවා. කියනවා අන්න ওই ගුණේ ගන්න කියනවා මේ නිවනට. එහෙමයි. ලැබිච්ච දේ ප්‍රණීතයිද කියලා හොයන්නේ නැතුව ගන්න කියනවා. අද කාලේ කොහොමද මහත්තයා ඒ වගේ ಗುಣධර්ම අද කොච්චර ඈතකට ගිහිලාද ඒ ಗುಣධර්ම? මේ පොය දවසට එක දවසකට සිල් ගන්න එන කෙනා මිනිස්සු සත්භාවයෙන් දන්සලක් දුන්නාට පස්සේ ඒකෙත් වැලි කැට හැපුණා කියනවනේ. එහෙමයි සාම. ඒකෙත් දුන්නු වැඩි කියනවනේ. ඒකෙත් බත් ඇට තැඹිලා නැහැ කියනවනේ. එහෙමයි. පුදුම මිනිස්සුනේ. පුදුම නොමග ඒක මෙහෙමයි දැන් කියලා දෙන්න ඕනේ. ඕක හරි නෑ කියලා. මොකද Taman තුලින් ඥානෙ ඉන්නේ නෑනේ. අනේ මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න දවස් 29ක් නිස්කාරණේ ගිහිල්ලා මේ දවස් 10 එක දවසක මේ අපි සිල් ගන්න ආවේ. දවස් 30ම තුන් වේල කනවනේ ඉතින්. එක වේලක් එමේ වුණාට මොකද්ද කියලා ලැබෙන දෙයකින් සමාජයට ඇත්තනම් ප්‍රණීතව ලැබෙන්නේ ඉදාට. ඒකට ඒකත් ඉන්දියලා ඉතින් ගන්න තරම් මේ පුණ්‍ය ශක්තියක් කෘතගුණයක් නැහැ එහෙම ඇයොත් ඉන්නවා 1000කට එකක් විතර. අර තැම්බෙන මුං ඇට ASCII නොතැම්බෙන මුං ඇටේ ASCII මේ <laughs> නුවණ පිළිටවා ගන්න ඕනේ ඒක ඉතින් හැදි හැදි මේ බණ අහලා අහලාම තමන්ගේ තියෙන අඩුපාඩු වලට දොස් කිය කියා හැදෙන්න ඕනේ දැන් ඔවා වුණත් පිටකොයි සැරට කියන්නේ අඩුපාඩුවට වදින්න ඕන නිසා එහෙමයි නැත්නම් ඉතින් අපිට මොකෝනේ තම තමන් කරන දේවල් තම තමන් අරන් යනවනේ මහරජාණෙනි වාංගාන්ත පුත්ත උපසේනයන් වහන්සේ උපසේන මහරහතන් වහන්සේ මෙසේ වදාලා තමන් ලද රළු වූ ආහාරයනොත් සතුටටපත් වෙයි අන්‍ය වූ රස බහුල ප්‍රනීත දෙයක් අපේක්ෂා නොකරයි. රසයට ගිජු නොවි ධානයට මැලුම් කරන සිතක් ඇතිව සිටී. ලද දෙයින් සතුටටපත් වන භික්ෂුව ශ්‍රමණ ගුණයෙන් පිරීයයි. පිරෙන්නේ පිරෙනවා. ඒ තමයි සතුටට ලද දෙයින් සතුට වෙනවා. අන්‍ය වූ රස බහුල ප්‍රනීත ආහාරයක් අපේක්ෂා කරන්නේ රසයට ගිජු නොවි ධානයට මැලුම් කරන සිත එකඟ බවට මැලුම් කරගෙන සිතකින් දානේ වන්දනවා. මහත්තයා සාමාන්‍ය ලුණු අඩු කෑමක් හම්බුණා අපිට හිතෙනවා මේකට ලුණු ටිකක් තිබ්බනම් පංකාදී කියලා. ඒ කියන්නේ රසවත් කෑමක් හිතෙන් අපේක්ෂා කළා. මහත්තයා රහතන් වහන්සේලාට එවැනි සිතක්වත් උපදින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සමහරට තියෙනවනේ මේකට පොඩ්ඩක් ගොරක ටිකක් දැම්මනම් මීට වෙඩි රහයි කියලා. ඊට පස්සේ කියනවා මේ පළා මල්ලි මාත් එක්ක හොඳ මිරිස් තාලලා තිබ්බනම් අගයි කියලා. එහෙමයි. ඊට පස්සේ කියනවා මේකත් එක්ක රතුළුණු ගිරියක් තිබ්බනම් හොඳයි කියලා. නේද? රසට නේද? ඒ රසට ඒ කියන්නේ කෑමක් කන ගමන් වෙනත් දෙයක් පතනවා හිතෙන්. එහෙමයි සාරා. ඔන්න ඔය ඕක සිද්ධ වෙන්නේ සංයෝජනයකින්. ඒ සංයෝජනේ රහතන් වහන්සේලාට ප්‍රහණයි. එතකොට ඒ අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා ඒ Taman ලැබුණ දේ අර අර උපමාවෙන් ජජ්ජර සිවලාට දිරාගිය වයසට ගිය සිවලාට ලැබිච්ච දේ මොකක් හරි කරනවා වගේ Tamanට පාත්‍රයට ලැබුණ දේ වළඳනවා. ඒකට ලුණු අඩුයිද වැඩිද මීට වැඩි රහ ඒවා කොහමද ඒවා හිත හිතා ඉන්නේ නැහැ සියයම හිත පවත්වාගෙන භාවනා අරමුණෙන්ම හිත එකඟ කරගෙන මේ හිත සතුටේ තියාගන්නවා. ආන්න එහෙම වුණොත් නම් අමාමහ නිවන දකින්න පුළුවන් කියනවා. ඒතර කොච්චර පුහුණුවක් අරහත් මාර්ගයට ඕනේද? එතකොට මේ මාර්ගයේ පුරුදු කරපු මේ මාර්ගඵලවලටපත් වන උත්මයෝ තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට සංඝයාට කෝටි කෝටි වාරයක් ප්‍රණාම් මේ වන්දනා කර කර නේද අපි මේ සංඝ සරණේ පිහිටන්න ඕන. එහෙමයි. ඇදබුද හොයයි නැතුව. ඒකනේ අපි මේ කොච්චර දවස් ගානක් සංඝ ගුණ කියනවද? මිනිස් ඕන තරම් හාමුදුරුවන්ගේ ඇද කියයි. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමන්ගේ චරිතෙන් තමන් නිවනට කරා යන කෙනෙක්ද කියලා හොයන්න. එහෙයි. ඒකයි ඒකේ තියෙන්නේ. අවසරයි ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන්ම ඒ උතුම් අරහත් මාර්ගය ගැන පවසවදාල ඒ අරහත් මාර්ගයේ වැඩම කරන මහා සංඝරත්නය ගැන පවසවදාල ඒ උත්තම මහා සංඝරත්නයට අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමීනි පින්නතුනේ අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැතේ දායකත්වයේ දරන ලද්දේ ගාල්ලේ පෝද්දල පදිංචි පින්වත් බන්දුසිරි හපුගොඩ මහත්මයා සහ ලීලාසන විරත්න මහත්මිය විසින් ඒ සදහවතුන් සියලු දෙනාට උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි පින්වත් ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ ගාල්ලේ පෝද්දල පදිංචි පින්වත් බන්දුසිරි හපුගොඩ මහත්මයා සහ ලීලා සිනවිරත්න මහත්මිය විසින් පවුලේ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරලත් ඒ වගේම කපුගොඩ මහත්මයාගේ සහ ලීලා සිනිරත් මහත්මියගේ නමින් උදව් උපකාර කරන සියලු දෙනාටත් මේ ගියයටත් පින් පමුණුවමි. ඉතින් මේ නැත්තම් විශාල පිනක් අද මේ අයත් දැන් ගාල්ලි ගාල්ලට කිට්ටුයි මහා කස්සප මහ රහතන් වහන්සේගේ සෑය බෙන්තොට ගලපාන්ත රජ මහ විහාරේ. ඉතින් ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිත ගැන අදහන්න සැලසුණා. කොච්චර වාසනාවක්ද. එහෙමයි සර්. ඉතින් ඒ නිසා ඉතින් මහත්තයා ඒ බලන්න මේ මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ චීවර ධාතුව රැකපු දරාගත් උත්මයන් මේ ශාසන බර දරාගත්ත මේ බුද්ධ ශාසනය පවත්වාගෙන යන උත්මයන් එහෙමයි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පානකොට සාරිපුත්ත මොග්ගල්ලාන උත්මයෝ පිරිනවම් පාලා එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ බුදු කෙනෙක් විදිහට වැඩ සිටියේ මහා කස්සප මහරහතන් වහන්සේ. මහත්යා ඒ මහකශ්‍යප මහරහතන් වහන්සේගේ එකම එක ධාතුන් වහන්සේ නමයි තුන් ලෝකෙටම තියෙන්නේ ශාරීරික ධාතුව. එහෙමයි ස්වාමීනි. ඒ දන්ත ධාතුන් වහන්සේ. ඒතර දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මේ පෘථුවියේ නොඑක් ලෝක, මේ රටවල්, දඹ දේවතාලය එහෙම තියෙද්දින් ඒ දන්ත ධාතුව වැඩ ඉන්නේ මේ ලංකාවේ. එහෙමයි ස්වාමීනි. මේ ලක්දෙරණේ වැඩ ඉන්නේ පුංචි සෑයක. එහෙයි. ඒකයි මේ ලංකාව වටිනවා කියන්නේ. කොච්චර ධනවත්ද නේ ස්වාමීන් වහන්සේ. ඒකනේ. ඒ ඒ උතුම් සෑයවල් වඳින්නේ පිටරට්ටු නෙවෙයි. එහෙමයි. වෙන ආගම් වල අය නෙවෙයි. සිංහල මිනිහා. එහෙමයි. බුද්ධ ආගමේ මිනිස්සයා. පින් කරගන්නේ ඒ අය. ඒ නිසායි සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ලක්දිරණත් වටින්නේ. නිසා මේ පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙලා ඒ රහතන් වහන්සේලාගේ ධාතු රකින්න දෙවිවරු සර්වඥ ධාතු බෝධි රකින්න දෙවරු මේ පින් අනුමෝදන් වෙලා මේ ලක් දෙරණ සිංහල ජාතිය බුද්ධ ශාසනය රකිත්වා. ඉතින් මේ අද ඉන්න මිනිස්සු අතරින් ඊට ගැළපෙන හොඳ නායකයෙක් අපිට ලබලා දෙන්න දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද මේ පින් බල හේතු උපකාර වේවා කියන සිතිවිල්ල ආශිර්වාදයේ සත්‍යක්‍රියාව අපි තුළ තියෙනවා. එහෙමයි. ඉතින් ඒ වගේම මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට විශේෂයෙන් බන්දුසිරි හපුගොඩ මහත්මයාගේ ලීලා සෙනරත්න මහත්මියගේ නමින් මිය පරලෝකයේ උදව් කරපු අය නමේ මිය පරලෝකයේ ඔබ කවුරුත් නමේ මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී චිර ජීවනයේ දීර්ඝාෂ සම්පන්නිය වේවා. සකල සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි වීමට අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ ධර්ම අවබෝධය පිණිසම හේතු උපකාර වේවා. ඒ වගේම ගාල්ලේ පොද්දල පදිංචි පින්වත් බන්දුසිරි හපිකොඩ මහත්මයා සහ ලීලා සෙනවිරත් මහත්මියට මේ අප්‍රමාණ පුණ්‍යස්කන්ධයේ හේතු උපකාර වේවා. පවුලේ සියලු දෙනාට සියලු යහපත වේවා. සුජීවත්ව සිටින දෙමව්පියන්ට සුජීවත්ව සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පවුලේ සියලු දෙනාට ඔබ සියලු දෙනාට ඒ වගේම අපි කාගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට පින් සිදු වේවා. ඒ වගේම සද්ධා රූප වාහිනී ලක්තිරුගුවන් විදුලි ධර්ම දාන පවත්වන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ මාධ්‍ය පවත්වාගෙන යන්න උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාටත් ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදා පැමිණ වදාළ ඒ පරම සුන්දර වූ නිත්‍ය මංගල ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ අරහත් මාර්ගය දියුණු කරගන්න වාසනාව ලැබේවා. අවසරයි ස්වාමීනි. වෙනතුනේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ උතුම් අරහත් මාර්ගය පිළිබඳව අද දවසෙත් අපට පවසවදාලා. ඉතින් ඔබත් මමත් මේ උතුම් දහම් පිළිසඳර නොඅනුමාන වශයෙන්ම ඔබ අනුමෝදන් වන්නට යෙදුන අපි සියලු දෙනා රැස් කරගන්නට යෙදුන මේ උතුම් පුණ්‍ය ධර්මයන් නොවලහා අපි අපේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු. ඒ වගේම සද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්කරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ ශ්‍රී සද්ධර්මය ලෝකයට දායාද කරගෙන අප රැස් කරගත් උත්තම පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නොවලහා අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වී උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරුගුවන් විදුලියේ වගේම අන්තර්ජාලය ඔස්සේ නිවිදු රාජ ප්‍රශ්නයේ ඊළඟ සදහම් පරිච්ඡේදය රැගෙන මහා සංඝරත්නය ආශිර්වාදය ඇතිව ඔබ මුණ ගැහිමේ අපේක්ෂා අපි හදවතේ තබා ගන්නවා. එහෙමනම් නැවත අපි ඔබ මුණ ගැහෙනම් එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය